භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්මාචානන්ද අනන්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා පුඤ්ඤාගාරගතෝ ආයිති පටි සංචික්ඛති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්ධා අනත්තා ධානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා ආයෝ අනන්තා පුත්තම්බා අනන්තා මනෝ අනන්තා ධම්මා අනන්තාති ධානන්ද බික්ඛු අනන්ත සංඥාති Thank you. නිර්වාණන්ද රූපය ඉදිරිපත් කරගෙන නිපාතනාත් සම්බන්ධ කරගෙන අවස්ථාවෙන් ලැබෙන විපස්සනාවට බර ධර්මදේශනා මහලාවේ අද මේ අනත්ත් සංඥාව ඉදිරිපත් කරගන්නේ තුන්වෙනි වතාව. මේක කලින් මේ අනත්ත් සංඥාවට නැත්නම් අනාත්ම දෘෂ්ටියට අදාළ කරුණ රාශියක් අපි ඉදිරිපත් කරගත්ත අපේ අපගේ ශක්ති ප්‍රමාණය ඒදී පසුගිය සතියේ අපි විශේෂයෙන් උත්සාහ කළේ මේ විපස්සනා ඥාන වර්තමානයේ සංග්‍රහ වෙලා තියෙන සෝලසාකාර විපස්සනා ඥාන වර්ධනය සිදු වෙනකොට කොහොමද මේ අත්ත් සංඥාව ක්‍රමක්‍රමයෙන් කැඩිලා කැළවිලා ඒ වෙනුවට අනත්ත් සංඥාව කොහොමද ටිකෙන් ටික ටිකෙන් ටික පළපදියම් වෙන්නේ කියන එකයි. මේ අත්ත් සංඥාව ආයාදයක් වශයෙන් උත්පත්තියෙන් ලැබේ වශයෙන් ලැබිලා තියෙන ඉබේම ලැබෙන මේ ලැබෙන මේ අත්ත් සංඥාව අයින් කරලා ඒ වෙනුවට අනත්ත් සංඥාව ඉදිරිපත් කර ගැනීම සඳහා හරියටම හරියන. එහෙම නැත්නම් වරදින්ට ඉත බොහෝම අඩු භාවනා ක්‍රමයට තමයි මේ කර්මස්ථාන භාවනා කියලා කියන්නේ. කර්මස්ථාන භාවනාවේදී අපි කරන්නේ යම් කිසි සංස්කාර කොටසක් ඉදිරිපත් කරගෙන ඒ සංස්කාර කොටස මැත්තේ භාවනා කරමි ඒ සංස්කාර කොටස මත යම් ප්‍රමාණයකට සමාධියක් ගොඩනගාගෙන ඒ සංස්කාර කොටසේ යත්තා වූ ඇත්ත ඇති හැටිය දැකීමේ මාර්ගය අස්පනා පිටම දැකීමේ මාර්ගයේ ඒ සංස්කාර කොටසේ ජීවාත්මයක් හෝ පරමාත්මයක් නැති බව ඊශ්වර බවක් නවුංකාර ගතියක් නැති බව සක්සුදක්සේ පැහැදිලි කර ගැනීම. ඒ පැහැදිලි කරගන්නා තාක්කල් තාමත් ඒ භාවනා යෝගාවචරයාට පූර්ණ කාලීනව හෝ නැවත නැති නොවනා තාලයට හෝ තාම අනාත්ම සංඥාව හෝ අනාත්ම භාව අනාත්මානුපස්සන ඥාන පහළ වෙලා නැහැ. අදින් බහගෙන තියෙනා වූ මේ අත්ත දික්ඛිය නැත්නම් මේ අත්ත සංඥාව එතනින් ඉවත් කරන්න. ඒ වෙනුවට ඉවත් කරලා ඒ වුණාට තැම්පත් කර ගණ්ඩායි අපි මේ අරමුණේ හිත සමාධිමත් කිරීම කියන එක පාවිච්චි කරන්නේ උපකරණයක්. ආයුධයක් විදියට. භාණ්ඩයක් විදියට. ඒ ඉදිරිපත් කර ගන්නා වූ අරමුණේම ඒ සමාධියෙන්ම ඒ අරමුණෙන්ම මේ තුල ජීවිතාත්මයක් වශයෙන් නැත්නම් ජීවියෙක් ජීව ආත්මයක් මමෙක් නැති බවත් ඒ වාගේම ඒ ජීවාත්ම සියල්ල වශයෙන් පවත්වන්නා වූ වසවත්තියේ නවුංකාරයේ විදහායකේ සර්බලධාරී හේතුවක් මූල හේතුවක් නැති බවත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වේගන යනකොට තමයි ඒ යෝගාවචරයාගේ හිතගත දෙක විපස්සනාවට නැඹුරු වෙන්නේ නැත්නම් සාමාන්‍ය වචනෙන් කියනනම් වැඩට පහයි. මේ නිසා ඒක අපි ඉදිරිපත් කරගන්නවා මේ ක්‍රමයට ඒ කාය අනුපස්සනාව වේවා ඒක සතිපට්ඨානයක් වෙනවා භාවනාවක් වෙනවා. වේදනා අනුපස්සනාව ඉදිරිපත් කරන ඒකම සතිපට්ඨාන වෙනවා ඒකම භාවනාව වෙනවා. චිත්තානුපස්සනාව ආවන ඒකම අරමුණු කරනවා ඒකම විනිවිද. ධර්මානුපස්සනාව කොටසක් ගත්තා නම් ඒකම අරමුණු කරනවා ඒකම විනිවිදයි. සම්මා සතිපට්ඨානයක් වෙනවා භාවනාවක් වෙනවා. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න තමන් ඉදිරිපත් කරගත්තා වූ සංස්කාර කොටස කායાનුපස්සනාවට ගැලෙන එකක් වේවා, වේදනානුපස්සනාවට ගැලෙන එකක් වේවා, චිත්තානුපස්සනාවට ගැලෙන එකක් වේවා. ඒන් පරිබාහිර වූ යම්තාක් වන ධම්මානුපස්සනා කොටසටයි කියන එකක් වේවා. ඒක අරමුණු කරනවත් එකම එහි විපරිණාමය තුලින් ඒ භාවනාව තුළින් එහි යත්තා වූ අනාත්ම ස්වરૂපේ තේරුම් ගැනීමටම ඒකම ආහාර වෙනවා ගෝචර වෙනවා බොදුරු. මේ අනුව අරවත්තා ඥානයට වඩා ඉලේශියක වශයෙන් අල්ලලා දීලා තියෙන සතිපට්ඨාන සූත්‍රය බලනකොට පාඩක් ප්‍රතිපේ මේ කාය අනුපස්සනාවයි මේ කාය අනුපස්සනා කොටස අද කාලයේ ප්‍රසිද්ධ මේ උදරයේ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආනාපානෙ වගේ එකක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් කෙස් ගහක්, නිය, ලොම්, දත් ආදී වෙන කොටසක් හෝ වෙන්න පුළුවන්. ආනේ කොටස අපි භාවනා කර්මස්ථානයේ වශයෙන් ඉදිරිපත් කර ගන්නවා. ආයනපස්සනා කොටසක් වශයෙන් ඒ ඉදිරිපත් කර ගන්නා වූ කොටස ආදරෙන් ගෞරවයෙන් ධාතු කරුණක සීල සංපත් කරනවා වගේ එකක් නෙවෙයි මෙතන කරන්නේ ඒක පිළිබඳව පූර්ණ කපා කොටා විදහා විභජ්‍ය කොට බැහැ ඒ බලනකොට මූලික වශයෙන් ඒ යෝගාවචරයාගේ හිත ඒ කියනා වූ අරමුණට ආයනුපස්සන සංස්කාර කොටසට ගියානම් වෙන දෙයකින් බාධා නැතිනම් හිත දෙකට වෙලා නැත්නම් විචිප්ත නැතිනම් ඒ යෝගාවචරයාට මේක තමයි අරමුණ මේ තමයි දැක ගන්නා හිත. ඒ අරමුණ කියලා තේරෙන්නේ එක්කෝ ඒකේ තියෙන තද ගතියෙන්, එහෙම නැත්නම් කම්පන ගතියෙන්, චංචල ගතියෙන්, ඉද්දෙන ගතියෙන්, රස්නීය ගතියෙන්, සීතල ගතියෙන් මොනම දෙයකින් හෝ. ඒකේ නාලියන ගතියක් තියෙනවා. ඒ අරමුණ තමා අනෙක් අරමුණු වලින් වෙන්කොට දක්වන ඒකටම ආවේනික ස්වභාව ලක්ෂණ වගේ. ඒ වගේම කච්චර භාවනා නොකලපු කෙනෙකුට වුණාත් නැත්නම් කොච්චර හිත නොසන්සුන් කෙනෙකුට වුණත් මේක තමයි මම ගත්ත අරමුණ මේක ඒ අරමුණ නෙවෙයි මේක පරිබාහිර අරමුණක් කියලා වෙන් කර දැන ගැනීමේ ශක්තිය හිතේ හැමදාම තියෙනවා ඒක නිසා ආනාපානෙ ගත්ත කෙනා නම් ආනාපානෙ ගත්ත එක්කන ආනාපානයේ ස්වභාවික ලක්ෂණ ටික මේ සද්ද වලින් වෙන් කර ගන්නවා අනිකුත් වේදනා වලින් වෙන් කර ගන්නවා අනිකුත් හිතවිලි වලින් වෙන් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේකයි මම ආනාපානේ වශයෙන් අරමුණු කරන්නේ කියලා යම් ස්වභාවික ලක්ෂණ වගයක් ධාතු ස්වභාව වාතයක් වගයක් වෙන්කොට හඳුනා ගන්න. වෙන්කොට හඳුනාගෙන ඒ විෂයෙහිම හිත මෙහෙවන. මානසික ආරේ පවත්තම හිතට හිත විදිනවා. මේ මේ වද්දනවා. විහිදුවනවා. ඒ විහිදුවනකොට විහිදුවනකොට ඒ විහිදුවන හිතම හොඳටම දන්නවා දැන් තමන්ගේ මේ යොකු අරමුණටම හිත යනවාදෝ එහෙම නැත්නම් හිත ඒයින් පරිබාහිර වූ ශබ්ද වේදනා හිතවිලි එහෙම නැත්නම් කයි අනික් කොටස් මොන හරි දෙයකට යනවාද කියලා හොඳට දන්නවා මේ දන්නවා නම් ඒකෙන් තමයි මේ නාම රූප පරිච්ඡේඥානෙ පිරිසිදු වෙන්නේ අරමුණටම හිත යනවා නම් කොහොම පිරිසිදුයි කොහොම සන්තෝෂක් හරි භාවනාව දියුනේ. ඒ කියන්නේ යෝගාවචර දන්නා මෙන්න ආනාපානයේ ස්වභාවික ලක්ෂණ, ඒ ස්වභාවික ලක්ෂණ මත පමණක් හිත හිතියා. නැත්නම් ආස්වාදයේ ස්වභාවික ලක්ෂණ මේවයි, ඒ මත හිත හිතියා. හිත හොඳටම විශ්වාසයි පිට දේවල් වලට ගියේ නැහැ. ඒ කියන්නේ හිතට හොඳට දැක ගන්න පුළුවන් ආස්වාදයේ ස්වභාවික ලක්ෂණ පිළිමදින ගති, තද වෙන දෙයක් වෙන ගති, මෙතනයි කයේ මෙතන තියෙන්නේ. ආදී වශයෙන් ස්වභාවික ලක්ෂණ දකින්න. පිට වෙනකොට ප්‍රසවාස වේලාවේදී මේක ආස්වාසය නෙවෙයි, මේක සද්ද නෙවෙයි, මේක වේදනා නෙවෙයි, මේක හිතවිල්ලක් නෙවෙයි, මඤ්ඤිතයක් නෙවෙයි, මෙන්න ප්‍රසවාසය. ආන ප්‍රසවාසය ප්‍රසවාසයෙන් වෙන් කරගන්න ලකුණු ස්වභාවික ලක්ෂණ ධාතු ගුණ මෙව්වයි. ඉතින් මේ විදිහට ආස්වාදයේ ලක්ෂණ ප්‍රස්වාදයේ ලක්ෂණ වෙන්කොට දකිමි. සත්වෝ අසසති සතෝ පස්සත. පිම්බීම හැකිලිවන මෙන්න පිම්බීම අවස්ථාව මෙන්න පිම්බීමේ ස්වභාව ලක්ෂණ. තද වෙන, තෙරපෙන, ඉදිරියට එන, දසපිසට පැටලෙන, සමානුකූලව වැඩෙන, නැත්නම් ගැස්ටි ගැස්ටි වැඩෙන ආදී ස්වභාවික ලක්ෂණ පෙන්වනවා. ඒ හාත්පසින්ම තීන හැකිලීමේ ස්වභාවික ලක්ෂණ වලට වැඩිය වෙනස්. ඒ විතරක් නෙවෙයි, ශබ්දවල හැටියට වෙනස්, වේදනාවල හැටියට වෙනස්, හිතවිලි වල හැටියට වෙනස්. මේ ටික දැක ගන්න බැරි කෙනෙක් නම් ඒ තරමටම ඔතේ මේ මේ මුලේ අන්දමන්ද නම් එයාට අපි කියනවා උම්මත්තකම් කියලා. එහෙම නැත්නම් වේදනට්ටයි කියලා. තද වේදනාව කියනකොට මේ වෙනස අපිට වැටහෙන්නේ. ඒ වගේම තද බල නිින්ද ඉනකොට අපිට මේක කරන්න බෑ. ඒක නිසා එවැනි වේදනට්ට ස්වරූපයක් නැත්නම් උම්මත්තක ස්වභාවයක් නැත්නම් තද බල නිින්ද නැත්නම් ඕනම වෙලාවක මේ සිද්ධිය වෙන එකට තමයි මිනිහයි කියලා කියන්නේ, සතා කියලා කියන්නේ. අහන්නේ පුළුවන්කම මේ ඇතුල් වෙන බව මේ පිට වෙන බව නැත්නම් මේ ආනාපාන නෙවෙයි පිම්බීම හැකිලි මේ පිම්බීම මේ හැකිලිම මේ සාධ්‍යයක් මේ ගඳක් මේ රසක් ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ භාවනා කරන්න ඉතලම තිබිච්ච ගතියක්වත් භාවනා කරන නිසා අලුතින් අප එකක්වත් නෙවෙයි. භාවනාදී කරන්නේ මේක නිරවුල්ව දැන ගැනීමයි මේ නාම සහ රූප පරිච්ඡේද කරනවා කියන්නේ. පරිච්ඡේද කරනවා කියල කියන්නේ පිරිසිඳිනවා. වෙන්කොට දැනගන්න. මේ අස්වාද ප්‍රස්වාදයෙන් වෙන් කරා අස්වාද ප්‍රස්වාදයෙන් බිම්බීම හැකිලිමේ වෙන් කරා අස්වාද ප්‍රස්වාදයේ වමේ සහ දකුණේ ධක්මණින් අත්දැකීමෙන් වෙන් කරා අස්වාද ප්‍රස්වාදයේ ඉදිරියදා කටයුතුලින් වෙන් කරා වෙන්කොට දැනෙනවා ආන්නේ දැනගන්න පුළුවන් ගතිය දැනෙන්න දැනෙන්න දැනෙන්න තමන්ට මේ තමන්ගේ ඇති හැකියාව එක එක ධාතුවක් එක එක ස්වභාවයක් වෙන් වෙන්කොට දැනගැනීමේ ශක්තිය තමයි විඥාණය කියලා කියන්නේ හිත කියලා කියන්නේ ඒක ඒ විදිහට ඒ කටයුත්තේ යොදලා වැඩ කරන්න කරන්න කරන්න ඒ විඥානේ බොහෝම තියුනේ. අර 13 ලක්ෂණ එක එක එක එක වෙන්කොට දැනගන්න දැනගන්න ඒ වගේ සුද්ධ වැඩ ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. පවිත්‍ර භාවයේ පීතෘ භාවයේ ඒ යත්තා වූ අව්‍යාජත්වය හොඳට වෙන් වෙන්න පටන් ගන්නවා. කලවම නැති වෙනවා. සංකර භාව නැති වෙනවා. වෙන් වෙන්කොට දැනගන්න. ඉතින් මේ විදිහට වෙන්කොල්ලකට දැන ගැනීම තමයි ඒ සිද්ධියක සංස්කාර කොටසක මේ නාම රූප දැනගන්නවයි කියලා කියන්නේ. ඒක ඉතින් ආරම්භක යෝගාවචරේකුත් නම් ඉතින් මේ වාගේ වචන ස්වල්පයක් විනාඩි ස්වල්පයක් දෙකටමදී නමුත් දැන් භාවනා කරපු යත්තන්ට නම් හොඳට තේරෙනවා මේක පිළිබඳව ওই විශාල සංකර භාවයක් හෝ සංකීර්ණ භාවයක් හෝ මහා ලොකු භාවනාවක් ඔතන නෑ. ඔතන තියෙන්නේ මේ දේවල් වෙනකොට දැනගැනීම පමණයි. වෙන්කොට දැන ගැනීමමයි පරිච්ඡේද ඥානය කියන්නේ. මේක කරලා බලනකොට නාම රූප දෙක හැරේ වෙන කිසිකේත් නැහැ. මේ දෙක වෙන්කොට හඳුනා ගන්නා ගතියෙන් හැර වෙනස් ගතියක් මේ ජීවයේ නැහැ. මේ දෙකෙන් පරිබාහිර ජීවියෙක් මමෙක් ඉත්‍ත්‍යාවක් පුරුෂයෙක් මෙතන දැෑම මතුවෙන සංසිද්ධියක්ම ඒ සංසිද්ධියත් ආ වූ මේ නාම කොටස් පට ව්‍යාපෝ තේජෝ වශයෙන් ඉවට ආවේ ඉඳ ලක්ෂණ වලින් එතන එතන ප්‍රකට වෙයි. ඒක තෙන්ති දැනගන්න පුළුවන්. අන්ද මන්ද නැත්නම් අන්‍ය විහිිත නැතිනම්. ඒ වගේ මේවා වෙන්කොට දැනගැනීමේ ලක්ෂණ හිතේ ආවේනික ගතියක් විඥානය කියලා කියන්නේ මේ වගේ වෙන්කොට දැනගන්න ගතිය. ආනීක දැනගන්නකොට එහිම හිත තැම්පත් වෙනවා නම් ඒකටම සමාදම් වෙනවා නම් අනේ සාදු කියලා අපි එකට ගත කරනවා නම් ඒකට ඉතින් සුද්ධ වෙනකොට කියනවා අපි නාම රූප පරිච්ඡේදය. මේ නාම රූප පරිච්ඡේ ඥාණයෙන් අපි එදා ඉගෙන ගත්තේ මේ තුල ජීවියෙක් නැති බව. මේ තුල මම හතෙක් ඉස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ. මේක හැම තැනම තියෙන ස්වභාවයක්. හිත තියෙනවනම් ඒ හිත පහළ වීමට අරමුණු වුණා වූ අරමුණේ ස්වභාවික ලක්ෂණ වෙන් වෙන්කොට දැන ගැනීම හිතේ ස්වභාවය. ඒ හිත ඒ පැත්තට මේ පැත්තට හරවමින් ඉද්දන ගතිය. කුණුසුමක් දීලා පස්සේ සීතලක් දෙනවා. කම්පනයක් දීලා පස්සේ චංචලයක් දෙනවා. බර ගතියක් දීලා පස්සේ හැඬු ගතියක් දෙනවා. මෙලෙක් ගතියක් දීලා පස්සේ තද ගතියක් දෙනවා. ආන්නේ මේ හිත උද්දල් කරන්න පුළුවන් ශක්තිය තමයි රූප කියන්නේ. රූපයක් නැතුව හිතක් කියන බව දැනගන්න විදියක් නැහැ. හිතක් නැතුව රූප කියන බව රූප වෙන්කර දැනගැනීමේ ශක්තියක් නැහැ. මේක කාගවත් නම්බුවක් එහෙම නෙවෙයි. මේක තමයි පණ කියන්නේ. ඒ තමයි ජීවත් වෙනවා කියන්නේ. භූත ලක්ෂණ කියන්නේ උත්තරයි. ඕන භූත ලක්ෂණ දෙක වෙන් කර දැනගත්තට පස්සේ වෙනවා එයින් එහාට ගිය අද්භූතයක් මේක නෑ. ගුඩයක් මේක නෑ. හිතා ගන්න බැරි මේ අමුතු සංකර සංකීර්ණයක් මේ සමීකරණයක් මේක නෑ. හොඳට බැලුවොත් ඔය සිද්ධි වෙන සෑම සිද්ධියකම උදේ ඇහැ අරපු තැන පටන් සාත්‍වික නිින්දට යනකම් සිද්ධ වෙන සෑම දෙයක්ම මෙන්න මේ විදිහට වෙන් වෙන් කර බලනවා නම් ඒ පුද්ගලයාට මේ ජීවාත්මයක් කියන එකක්. ඒක ඒක ජීවියෙකුට වෙන වෙනම උපතක තක විදීමේ ප්‍රයත්නය කර දෙන වෙනමම গুপ্ত බලයක්. පරමාත්මයෙන් අපිට ආපු ආශිත ආශිත ගැනීම කලම නෑ. ඒක නාම රූප පරිච්ඡේද ඥානීය අපි එක අරමුණක් කරන එක හොඳට පිළිසිදු කරලා බැලුවොත් අඩියට මෑනකන් අතගාලා බැලුවොත් කවමදාකවත් ඒකේ මදයක් අහුවෙන්නේ මණ්ඩි තැම්පත් වෙච්ච අඩියක් අහුවෙන්නේ අඩියට යනකම්ම තියෙන මොන නාම රූප දෙක විතරයි. මේ නාම රූප දෙක දැක්කට පස්සේ ඒ පුද්ගලයා දකින්නේ තාමත් සිටිය ඇති වෙලා චිත්තක්ෂණයකට පස්සේ. ඒක නිසා පුද්ගලගේ සැකයක් ඉතුරු වෙනවා. එහෙමනම් මේ සිද්ධිය ඇතිවීමට හේතු වෙන්නේ සර්ව බලධාරී දෙවියෙක්ද? නැත්නම් පරමාත්මයද? ඒක ගුඩද? ඒක ඒ ගුත්ත ධර්මයක්ද හිතා ගන්න බැරි විදිහේ සාර බලධාරී තත්ත්වයක්ද කියලා අර ඇති වුණාට පස්සේ නැත්තම් අපි ඒකට කියනවා පච්චුපට්ඨානෙ වුණාට පස්සේ ප්‍රතිඋත්පන්න භාවයට පත් වුණාට පස්සේ සාන්දෘෂ්ටික වුණාට පස්සේ නම් ඒකේ නාම රූප දෙකෙන් දෙයක් ඇත්තේ නමුත් සාන්දෘෂ්ටික භාවයට ඉන්න ඉස්සෙල්ලා ඒක චිත්තක්ෂණයක් තියෙනවා වගේ පේනවා. වේදිකාවේ පිටිපස්සේ විශාල සැරසිලි වගේක් පේන්න තියෙනවා. එදා වේදිකාවේ පිටිපස්සේ මේ මඟුල් කාර්යය ඉන්නවද කියන සැකේ නාම රූප පරිච්ඡේ ඥානෙදි තාම දුරු වෙන්නේ නැහැ. නමුත් ඒක දුරු වීමට නම් අර දැක්කා වූ නාම රූපම තව දුරටත් සතෝ අසුපති සතෝ කසුපති වශයෙන් දකින මේ පිම්බීමේ මේ ඇකිලීම වශයෙන් මේ වමේ මේ දක්නේ වශයෙන් දැකෙන නැත්තම් භාවනාවට දැන් බැස්සා දැන් භාවනා හරි ඒක දිගේ යනවා කියලා මේ දෙක වෙන් කරගත්තට පස්සේ එහෙම මෙච්චර දී බලන්න හිටියොත් අපිට පේනවා ඕන මිටිපන්දම පත්තු කළා තිබ්බහම ඉටිපන්දමෙන් ආලෝකයේ විහිදුනාට ඉටිපන්දම තියෙන්නේ අන්ධකාරයක. පහනක් පත්තු කළා තිබ්බහම පහනෙන් ආලෝකය ආවට පහන තියෙන්නේ අන්ධකාරය. නමුත් අපි අර ආලෝකයේ ආධාරය බලාගෙන පහනක් පත්තු කරාට මේ කියන විදිහට පෙන්වලා දුන්නේ නැත්නම් කවදාකවත් පහන තියෙන්නේ අන්ධකාරයක් මතනේ. පිටිබන්ධව පිහිట్లా තියෙන අන්ධකාරයක් මතදී කියලා අපි දකින්නේ නැහැ. මොකද අපි දකින්නේ ආලෝක කොටස විතරනේ. ඒ නිසා බුදුජානක වහන්සේ කියනවා දෙනවා. යම් ආකාරයක යම් අරමුණක නාම රූප කොටස දෙක පේන්න ගත්තා නම් අර කලින් කියාපු කාලෙට ඒ කියන්නේ ඒකට මානසිකාරය යෙවුනා නම් දැන් ඒ අරමුණෙම ලක්ෂ වාරයක් නැවත බල බල ඉඳී. බලනකොට ඒ යම් ආකාරයක අපිට සදවීමක් තෙරපීමක් නිසා මෙන්න මේක තදවීමක් තෙරපීමක් කියලා ආස්වාදයේ වැටුණා නම් ඒකම නැවත බල බල ඉන්නකොට තියෙනවා මේ ආස්වාදයේ මේ තදවීම තෙරපීම ඇති වෙන්න හේතුනේ ආස්වාද කිරීමකට කැමැත්තයි ආස්වාද කිරීමේ චේතනාව ඒ චේතනාව නිසා ආස්වාදයේ පහර වුණා ඒ ආස්වාදයේ තමයි මේ තදවීමක් තෙරවීමක් විදිහට හිත උනේ නැත්නම් සම්පන භාවයක් උත්පන භාවයක් ඉද්දන භාවයක් ඇති කලේ ඒ ඉද්දන භාවයේ දැන ගැනීමයි විඥානය කියන්නේ නිසා ඉද්දන කම්පන චංචල ගති දැක්කා වූ හිතක් ඉද්දන කම්පන ගතියක් ඇතිවීමට හේතු වුණේ චේතනාවකින් නම් අන්‍ය විහිිත වෙන දේවල් කල්පනා කරමින් කොච්චර වෙලා භාවනා කළත් මේ සෑම ඇතුළීමකටම පිටවීමකටම පිටිපස්සේ චේතනාවක් පවතින බව නොදැක ඉන්න ඕන තරම් ඉඩ තියෙනවා. මොකද ඉද්දන ගති, කම්පන ගති, චංචල ගති කියලා කියන්නේ චේතනාවෙන් ආත්පසිම වෙනස් වැඩ පිළිවෙලා. චේතනාවේ දරුවා. චේතනාව තමයි ප්‍රසූත කරන මව. ඒ නිසා දරුවගේ ජාතකයේ දකින්න නම් දරුවා ගොඩාක් කල ආශ්‍රය කරනවා. ආශ්‍රය කරන ජාතකයේ ජාතකයේ පේනවා නම් පේනවා මේ ලෝකෙ සිද්ධ වෙන සෑම දෙයකම ඒ වගේ හේතුවක් නැතුව අහේතුකව කවදාකවත් ලෝකෙ දෙයක් වෙන්නේ ඒ වගේම පිම්බීම හැකිලිම අතතිගෑරීම වෙන දෙයකට පහළ වෙන චේතනාවකින් අස්වාද ප්‍රසාර සිද්ධ වෙන්නේ නැහැ විෂම හේතුවක් නිසා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඒකටම හේතුවක් වෙනවා ඒ හේතුවටම ඒ ඵලය තියෙනවා ඒක දකින්න නම් මේ ඵලය නැත්නම් හිත උනාට පස්සේ සාන්දෘෂ්ටික බාටපත් උනාට පස්සේ ප්‍රකාශ භාවයටපත් උනාට පස්සේ අල්ලාගත්තට පස්සේ ඒ දේම නැවත නැවත බල බලා ඉන්නකොට ඒකට හේතුව දැක ගන්න පුළුවන්. ආසත්ප්‍රසාදය චේතනා පූර්වකවත් සිද්ධ වෙනවා නැතුවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඊටාමත් ප්‍රකටව මේක සිද්ධ වෙනවා සක්මනේදී. අපි සක්මනේදී වම වාතයෙන් වම තබනකොට දැනෙනවා. පස්සබනෝ ඔසවනෝ යවනෝ මොනවා හරි කොල්මනක් කියනවනේ කම්පනයක් චංචලයක් ඇදෙන ගතියක් ඉදෙන ගතියක් කුලංගත් ගතියක් ඒක දැකලා ඒකම මේ අනික් වින්දන වලින් වෙන් කර දැනගැනීම මේ වම පය තිනකොට වම මේක දකුණ නෙවෙයි කියලා වෙන් කරගන්න හිත පහළ වෙනවනේ එතකොට ඒක දැනගන්න හිතයි වම තැබීමේ හැපීමයි දෙක බලාගෙන පියවර දසදහස් ගාණක් ඕම ඒකටම නැමිච්ච ඒකටම නතු වෙච්ච ඒකටම යොමු වෙච්ච හිතකින් කරන යනකොට මේ සෑම වම් පායේ ක්‍රියාවක්ම සිදු වෙන්න කලින් වම් පාය තැබීමේ චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව පහළ වුණා නම් බ්‍රහ්මයේ යක්ෂයෙක් මාරයෙක් හිටියත් ඒ අණුව පහළ වෙන රූප ධර්ම පහළ නොවි පවතින්නේ නැහැ. රූප පහළ වෙනකොට චේතනාව මැකිලා. චේතනාව අප්‍රකට වෙලා චේතනාව යටපත් කරගෙන රූප ධර්මයන් කියන නාම ධර්ම චේතනා කරන බොහොම සියුම් ධර්මයන් ඒ යටපත් කරන රූප ධර්ම මතුවෙලා ආනේ රූප ධර්මයේ තමයි හිතට ඇවිල්ලා වදින්නේ ඔත්තල් වෙන්නේ හිත ඉද්දෙන්නේ හිත කිති කැවෙන්නේ දැන් මගේ හිත පන් කකුලේ පන් කකුල තැබීම වැටෙනවා ආනේක වාර ගන්න කෝටි වාරයක් වන්නකොට තමයි මේකට හේතු උනේ ඉලේ පිටිපස්සින්ලා කටයුතු කරේ වම් තැබීමේ චේතනාව ඊගාට දකුණ තැබීම යන දකුණ තැබීම තියෙනකොට දකුණ වම් පයින් වෙන් කළා යම් ආකාරයක රූපාකාරයක් දක්වනවනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ස්වරූපෙන් භූතගතයක් වෙන්නවනම් ඒ භූතයටත් හේතු වෙලා තියෙන්නේ ඊට කලින් මේ භූත ධර්ම වලට පෙරතෝ ගමන් කරන්නා වූ පූර්වාංගම වන්නා වූ චේතනාව. එතකොට චේතනාවක් දැකලා චේතනාව නිසා වම තිබ්බා වම තිබ්බා කියලා කියන්නේ පොළවේ ගැටීමේ හැපීම හැපීම දැනගත්තා ඒක දකුණු නෙවෙයි කියලා වෙන් කළ දැනගත්තා කියනකොට ඒ පුදුලා නාම රූපත් දකිනවා ඒ නාම රූප පද්ධතිය ඇතිවීමට හේතු වන්නා වූ චේතනාවක් අන්නේ දන්නා වූ දැක්කා වූ හිත යෙදුවා වූ නාම රූප පද්ධතියට මුල හේතුව ප්‍රත්‍යය දැක ගැනීමට කියනවා පච්චේ පරිග්‍රහය කියලා. ප්‍රත්‍ය අල්ලා ගන්නවා. නැත්නම් හොර නායකයාගේ හොර මුලේ නායකයා අල්ලගත්තා. වරුන්ට උගාකල් හොරකම් කරන්න දෙන්න ඕනේ නායකයා අල්ලන්න. නැත්නම් අපි අල්ලන්නේ හොරෙක් විතරයි. ඒ හොරා ඒ කණ්ඩායමේ අලුතෙන් බැඳිච්ච මිනිස්සෙක් කෙනෙක්. ඒ ඇත්තටම ඒ කණ්ඩායමේ තියෙන රහස් දන්නේ නැහැ. නිසා අල්ලගත්තොත් අනිත් හොරු කණ්ඩායම මොකද වෙන්නේ? Tamange හොර වැඩ වඩාන සූක්ෂම කරනවා. ඒකයි හොරාට හොරකම කරන්න දෙන්නේ. දිගට දිගට හොරකම් කරන කරන යනකොට කවුද මෙයාට ඔපිනියන් දෙන්නේ? කොහොමද මේ ඔත්තු ටික දීලා මෙහෙ වැඩේ කරපන් කියලා යාට තලස්ම කවුද දෙන්නේ කියලා එක හොරකමකදී ඇල්ලුවොත් බෑ. ඊට හොරකම යන්න දිගටම ඇරලා හොර නායකයා ඔපිනියන් දෙන කෙනා අල්ලන්න නම් අයිටඩි බොහෝම සූක්ෂමව දුර දිග බලලා කටයුතු කරමින් හොරකම යන්න දෙන්න. එතකොට හරියට බලනවා නම් හොරකම ඉස්සල්ලාම දැකපු දවසේ ඉඳලා හොරමුලේ නායකයා අල්ලා ගන්න අතෙක් හොරේ සමයට උදව් කෙරුවා වගේ වෙනවා. ඔත්තුකාරය. මොකද හොරකම දැකපු ගමන් ඇල්ලුවේ නැහැ. මොකද එතුම දන්නවා මේ ඇල්ලුවා නම් අහුවෙන්නේ මේ හොරකම ඉන්නේ හොර හොර හොර කල්ලියේ ඉන්න නිකම්ම නිකන් සමාජිකයෙක් විතරයි. වැඩේ හරියට අල්ලන්න නම් ටිකකට බලන්න. අපි කලින් උත්පීඩිත දාස මතක් කරගත්තා ඔය පිටින් කියලා කියනවා නැත්නම් සිංහල කතාවක් තියෙනවා ඉතර කාලේ වැඩ දැන් කාය නම් ඉතින් බොහොම සූක්ෂමයි ඉතර කාලේ ගයක් විදපුවාම ගෙදර ඇතුලේ මිනිස්සු දැන් මේ බීජනගේ අල්ලා ගන්න හොරා අල්ලා ගන්න අවදියෙන් ඉන්නවදෝ නැද්දෝ කියලා බලන්න අර ගේ බින්දපු තැනින් ඉස්සල්ලාම ලීයක දවටලා කළු පාට මුට්ටියක් එවනලු ඇතුළේ. ඇතුළේ ඉන්න මිනිසයා යම් ආකාරයෙන් කලබල වුණොත් මේ ඔළුව තමයි දාන්නේ කියලා එක පාට මුට්ටියට ගැහුවොත් හොරු දැනගන්නවා මිනිහා හොඳටම අවදින් ඉන්නේ දැන් ගේ කැඩිල්ල පැත්තෙන් කමන්නේ ඉතින් දුව. ඒකට මිනිස්සයා දොර අරගෙන යනකොට හොරුන පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැනුමුත්ව කියනවා ගේ කඩන බව දන්නවනම් කලබල කරන්නත් එපා. මොකද කලබල කරන්න බෑ හොරුනක ආයුධ කියනවා. නමුත් ඔක ඔළුව එළියට දානකොටම කෙටුවොත් එහෙනම් අඩු ගන්න එක හොරෙක් බලේ නතර වෙනවා. අනිත් උන් දුවයි. ඒකට කොටන්න නම් කළු මුට්ටියක් ඉස්සලා ඉන්නේ ඒකට කොටන්න එපා. ඒ මුට්ටිය අරගෙන ඊගාවට තමයි නියම ඔළුව දාන්නේ නියම ඔළුව දානකොට සැක නැතුව දාන එක පාරටම ඔළුව දාන මොකද එයා දන්නවා හිටියානම් වනඳුනම් ඔළුවට ගන්න ඔළුවට කියලා ගන්න මුට්ටිය මුට්ටියට ගැව්වේ නැත්නම් ඊකාට ඔළුව දාන ඔළුව දානකොට නම් ඕන දෙයක් කරගන්න ඉතින් ඒකදී විශාල ඉවසීමක් අවශ්‍යයි නාම රූප වශයෙන් දැක්කා නම් ওই අන්තං මුට්ටිය තමයි ඔළුවට දාලා තියෙන්නේ මේ මුට්ටිය නෑ මේ මුට්ටියෙන් පේන තියෙන හොරු ඉතාමත් දක්ෂ බව සම්භාවරෙක් වෙන්න ඕනේ ඇතුළේ ඉන්න මිනිහා කුරුන්ගේ උරු කම්බවරු කිව්වා වගේ ඒ මනුස්සයා දැනෙන ඉඳලා මුක්තිය දාලා මුක්තිය ගත්තට පස්සේ ඔළුව දාන ගන්න ඉඳලා ගැව්වොත් නම් කල්ලියම නැති වුණත් ප්‍රධාන කෙනෙක් අල්ලගන්න. ආන්නේ විදිහට නාම රූප පරිච්ඡේද ඥානය දැකලා දැන් නැති කලාතුරකින් නැති විදිහට මම භාවනා හරි ගියා කියලා වැඩේ නතර කරොත් එයාට කවදාකවත් ඉවසීමෙන් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. හැබැයි ලාභයක් ලැබෙනවා. මොකද ජීවාත්මය කියන එකක් නැති බව තේරෙනවා. ඒකත් ඉස්තිරතාව නෙවෙයි తాවකාලික. ඒ මතුමත් ඉදිරියට යනකොට තමයි ඒක කරවන්නේක් නැහැ, කාරකයක් නැහැ, අදිස්ථායකයක් නැහැ. විදහායකයක් නැහැ. ජීවා ජීව දෙක පාලනය කරන්න කෙනෙක් නැහැ කියලා අර પરමාර්ථයක් අති බව තේරෙනවා. මේ දෙකම තේරුම් ගත්තට පස්සේ තමයි යෝගාවචරයට කියන්න පුළුවන් අරමුණක ආරම්භය තේරෙනවා, මැද තේරෙනවා. නමුත් තාම සිද්ධිය ඉවරයි. සිද්ධිය අමාර දැක්කේ නැහැ. ඒ නිසා මැද දැකීම වෙනකොට ප්‍රකාශයටපත් වෙච්ච සාන්දෘෂ්ටික කොටස් දැකීම නාම රූප පරිච්ඡේද ඥානේ නම් මුල සහ මැද දෙක දැකීම සත්‍ය පරිඥා ඥානෙට වැටෙනවා ඒ තියෙද්දි ඒ අරමුණම ඊටත් වඩා සද්ධාවෙන් බලනකොට තමයි ඒකේ අවසානට ගන්න පුළුවන් වෙන්නේ මුල සාමාන්‍ය චාරිත්‍රය තමයි මැද දැක්කා මුල මැද දැක්කා තුන්වෙනි වතාවට තමයි මුල මැද අග කියන තුනම දකින්නේ මුල මැද අග තුනම දැක්කා නම් මුලින්ම දැක්කා වූ නාම රූප කොටස් හෝ වේවා ඒ නාම රූප කොටස් වලට හේතු වන්නා වූ නාම රූප කොටස් හෝ වේවා මේ සෑම දෙයක් තුළම තියෙන විශාල වතයේ වෙනස් වෙන ගතිය. බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ගතිය. අපතික්ත ගතිය. ප්‍රතිෂ්ඨිත ගතියක් නැහැ. හේතුවක් එනවා හේතු ආපු වහාම හේතුව නැති වෙලා ගිහලා ඵලය පහළ වෙනවා. ඒ ඵලයක් නාම රූප වශයෙන් පහළ වෙන්න ඉවර වෙලා ඒක නැති වෙලා යනවා. ඒ නිසා එක වැඩක් නෑ මෙතන වැඩ රාශියක් අකුලුස්සනවා කියලා ගත්තාම කිසියමට හේතු වෙන්නා වූ කැමැත්ත, කිසියමේ චේතනා ඊට පස්සේ එසවීමේ වැඩපිළිවෙල ඌ එක එක චිත්තක්ෂණය ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඒවා තියා සාවධානව බලා ඉන්නකොට හේතුවක් ඇතිවෙමින් නැතිවෙමින්, ඵලයක් ඇතිවෙමින් නැතිවෙමින් ඒ අතරමැද රාශි රාශි හිත වෙනවා අරමුණු කරපු දෙයත් මෙහෙමනම් අනිකුත් දෙයත් මෙහෙම වෙන්නත් කියලා ඒක හරියට ඇවිස්සිච්ච මීමැසි පොදියක් අල්ලන්න හදනවා වගේ තමන් අත ගහලා අල්ලන්න හැදුවට අහු වුණත් අහු වෙන මුළු සිද්ධියෙන් කොහොම ශේෂ කොටසක් පමණ විශාල සිද්ධිය පේන්න පටන් ගන්නවා එතකොට තමයි සංස්කාර කොට පිළිබඳව සම්මස්සන ඥානෙ පහළ වෙන්න පටන් ගන්නත් සම්මතනේ හිතෙනවා ඒ සම්මතනේ හිත වෙනකොට සිද්ධියේ මුලමඳ අග කියන තුනම වැඩි ඒ එතන සිද්ධ වෙන්නේ කැටිති වශයෙන්, ඍති වශයෙන්, පදාග වශයෙන් කොටස් වශයෙන්. ආම අංශු වශයෙන් කැඩලා නැහැ. නමුත් ඒ සිද්ධියේ මුල මැද අග කියන ඒ චිත්තක්ෂණ තුනම දක්වපු නිසා ඒ පුද්ගලයා දැන් අතරමැද තීන්දුව කරන්නේ කලබල සහිත පුද්ගලෙක් නෙවෙයි ඕනෙම සිද්ධියක් මත වෙනකොට මේ බලන කිඹීම හැකීම වේවා ආනාපානී වේවා ඔස පය තැබීම වේවා එදිනෙදා කරන වැඩක වේවා මුල දැක්කා නම් අතර මුල නෙවෙයි ඉස්ලාම් දකින්නේ මැද කොටසයි මැද දැක්කා නම් මුලක් දකින්න ඕනේ ඒ දකින්නේ දෙවෙනි චිත්තක්ෂණේ ඊගා තවත් වාක්‍ය ලබා හිට තුන්වෙනි අවස්ථාවේ තමයි මැද මුල අග පදයෙන් සම්පූර්ණ සිතිය දකින්නේ මෙන්න මේ විදිහට රූපයක වේවා වේදනාවක වේවා චීතිවිල්ලක වේවා අනිකුත් ආහනවා දකින්නවා ගඳ බලනවා රස බලනවා හිතනවා ආදී ඕනෙම අරමුණක මුලමැද ආග තුන දැකීමයි සම්මතන අවස්ථාව කියන්නේ මෙන්න මෙතනින් තමයි විපස්සනා කරන්නේ යම් කිසි කෙනෙක් මේ කියන සම්මතනයට ඇවිල්ලා නැත්නම් ඒ පුද්ගලයා මැද දකින්නවා මැද දිහා හොඳට බලාගෙනකොට මුලක් දකින්නවා ඊට පස්සේ කොටස හිතා ගන්න ඊට පස්සේ කොටස මෙහෙම වෙයි මෙහෙම වෙන්න ඕනේ මේකෙන් මෙහෙම නම් මේකෙන් මෙහෙමයි කියලා හිතා ගන්න පටන් අරගත්තොත් අන්න ඒ මුලැමැදාග සම්පූර්ණ නොවි හිතා ගන්නා කොටස් වලට හිතවිල්ලෙන් පුරවන කොටස් වලට කියනවා මඤ්ඤිත කියලා. මඤ්ඤනා කරනවා. ප්‍රපංච කරනවා. ඒ හේතුව මොකද? ඒ ඇත්තට මේ මුලැමැදාග තුන දකින්න තරම් ඉවසීමක් නැහැ. ඒ අතරමැද තමන්ගේ ඥානවලින් තමන් දන්නවයි කියලා හිතාගත්ත දේවල් වලින් අරක පුරවනවා. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානයේ යට ගිහිල්ලා අනුමාන ඥාන තමයි වැඩි. ඕනි තරම් වැඩිට පුළුවන්. හැබැයි කිසිම දෙයක ඉවසනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා ඊගාවට මැද මුල අග වශයෙන් සම්පූර්ණ සිටියෙම දකින්න පටන් ගන්නවා මේකෙදී ඕ නානාපාන මේක දකින්නම අපි කියනවා සබ්බකාය පරිසංවේදී අසසීසාමීති සික්ඛති කියන වගේ ආනාපානෙ මුල මැද අග දැන් මේක ආනාපානට ඔය කියපු කතාවම ඉස්තර කිරීමක් වශයෙන් නැත්නම් පැහැදිලි කිරීමක් වශයෙන් කිව්වොත් අපි ආස්වාද ප්‍රසආද කරනකොට අනිවාර්යයෙන්ම දකින්න හොඳටම මෝරච්ච මැද හරිය පමණයි ආස්වාදය. ආධුනිකය. ප්‍රසආදය කියලා දකින්නේ හොඳටම මේ විච්ච මැද කොටස පමණයි. නමුත් ඒ පුද්ගලයාක දැක්කට පස්සේ හොඳයි. ඒක හොඳට බලන්න කොහොමද ආස්වාද ප්‍රසආසයෙන් ප්‍රසආසයෙන් වෙන් වෙන්නේ කොහොමද? කොහොමද දන්නේ මේක ආස්වාදය කියලා? කොහොමද දන්නේ මේක ප්‍රසආදය කියලා බලනකොට ඕන අරක තියා හොඳ සැලකිල්ලෙන්. ආස්වාද ප්‍රසආදය දකිමින් සැලකිල්ලෙන් බලනකොට අත්ුලංගන් වෙනවක් නැති තැන ඉඳලා ඕන් ආස්වාදේ පටන් අරගෙන ඕන්න වෙනද දකපු මැද හරියට එන හැටි තේරෙනවා. ඕකේ සම්පූර්ණ කරනකොට ප්‍රස්වාදේ පටන් ගන්නවා. ඒකට ආස්වාදේ කෙලවරක් නැකන් ඉසල ඔන්න ප්‍රස්වාදේ පටන් ගන්නට හිතෙන. ඒකට ප්‍රස්වාදේ දිනනවා. ඔන්න ඒකේ ඉවර වෙන්න ඉසලා ආය ආස්වාදේට එනවා. ඒ මේම අර මුලත් එක්ක මැද දැක ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒකට යෝගාචර දෙනවා ඔන්න දැන් ගැඹුරක් තියෙනවා. දැන් අරමුණ සමීප වුණා, සාදර වුණා. ඒකට කියනවා මුල, මැද, අග කියන තුනම දැක ගන්නයි කියලා. මේ මුලැමැද අග කියන තුනම දකින්න ගියාට ආධුනිකයාට ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද යන්තම් දැකපු ගමනින් හිත කියන හරි දැක්කයි. ඒ කර්මස්ථානාචාර වල දාන්න කවදාකවත් ඒ පුහුණු කරපු නැති මනසකට මුලැමැද අග දක් ගන්න බෑ. එක්කෝ මුලැමැද. එහෙම නැත්නම් මැද පමණක් දක්න. ගන්න අග පමණක් දක්න. නැත්නම් මුල පමණක් දකින්න මේ තුනම එක දිගට බලන්න එසේ මෙසේ පුහුණුවකින් කරන්නේ. සම්පූර්ණ පුහුණු කරලා පස්සේ යෝගාවචර දකින්නවා කොච්චර හොඳට දකින්නත් කියනනම් මුල පටන් ගන්න ඉස්සෙල්ලා සම්පූර්ණ නොදැනෙන චිත්තක්ෂණ. ඒ චිත්තක්ෂණෙදලා ඕන යාන්තම් අස්වාසේ චේතනාවක් සහිතව ඔන්න පටන් ඊට පස්සේ ඒක වායු ධාරාවක් පාටපත් වෙන්න පිරිමැදීමක් පාටපත් වෙන්න සෑහෙන චිත්තක්ෂණ ගන්නට. ඊට පස්සේ හොඳට පිරිමැදිලා තේරෙනවා. ඊට පස්සේ පිරිමැදීම ක්‍රමයෙන් අඩු වෙලා යනකොට අපි ස්පාසු නැත්තත් කරපත් වෙනවා. අස්වාසයක් කෙරුවට ඒකේ අස්වැසීමක් නැත්නම් පතුරු විහාරද ඉක්ම ප්‍රසාර කිරීමේ චේතනා පහළ වෙනවා. ආනේ චේතනා පහළ වීමට කුලප්පුරක් කලබල වුණොත් අස්වාසයේ කෙලවර සංහිඳියාවක් යන හැටි දක ගන්න හම් වෙන්නේ. ඒ වෙනකොට අපේ හිත කුලප් වෙලා ඉවරයි ඉක්මනට ප්‍රසාර කරන්න. ඒ චේතනාවෙන් අර අස්වාසයේ කෙලවර අන්දමණ්ඩ කරනවා. ආනේම අන්දමන්ද කරන්න දෙන්නේ නැති තරමට යන්න නම් අස්වාද ප්‍රසාර විනාඩි 10ක් 15ක් දීලා හොඳට කය තැම්පත් වෙලා වැඩ පිළිවෙල යාදීගෙන එනකොට විතරක් ඔන්න අස්වාදයේ හැමාරේ නිසයි මේ ස්පාසු නැතිවත් එකපත් උනේ ඒක නිසා ආස්වාදයේ ගන්නකොට නම් හරි ආස්වාදයක් තිබුණා නමුත් ආස්වාදයේ ඉවර වෙගෙන යනකොට හරි නුරුස්නා ගතියක් ඉන්න බැරි ගතියක් ඉක්මනට මේක ප්‍රසාර කිරීමේ චේතනාව පහළ වෙන ඔන්නේ ප්‍රසාරයේ සීඝ්‍රයෙන් යනකොට මැද හරියට යනකොට ඔන්නේ නැත්නම් අපි අවදි වෙනවා අර චේතනා පාලනය නැති ඒක පටන් ගන්න හැටි එහෙම නැත්නම් අස්වාදයේ කෙලවර වෙන හැටි සංසුද්ධිය දකින්න අපිට ඉස්පාසුවක් නැහැ ආනේ ධර්මයට ගියාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මොන අස්වාදේ මුලය මැදය අගය ඉතින් ඒ කියන්නේ අර වපටන් සූත්‍රය ගත්තොත් සතෝ අස සති සතෝ පස්ස සති පව් දීගං වාස සන්තෝ දීගං වාපස්ස සන්තෝ පව් කරලා රස්සං වාසදන්තෝ රස්සං ආපස්සදන්තෝ පහු කළා. හොඳ තෝම ආනපානෙත් එක්ක යාළු වෙලා නමුත් අපි තාම ඒ මුලැමැදාක දක්වලා නැහැ. මුලැමැදාක දැක්කා නම් ඕන ආස්වාදේ ආස්වාදයක් ආස්වාදේ ආස්වාදයක් පාටපත් වෙනවා. ලොකු ඉවසීමක් කොහෙන් නිවන් දකින්න. එක ආස්වාද ප්‍රසආදයක් තුළම ඇත්තටම තියෙනවා. නමුත් ඒක දැක ගන්න තරම් අපි පටන් ගන්න මේ ඉච්චර සංහිඳියාවක් අපිට නැහැ. දැන්පත් කමක් නැහැ. කලකල ගති වැඩි. නමුත් ඒක එහෙමමයි. ඒ නිසා බොහෝ වාර ගණක් වෙන් කරගෙන කරගෙන යනකොට ආස්වාදයේ මුලැමැදාග. කිංවීමේ හැකීමේ මුලැමැදාග. එසවීමේ යැවීම තැබීම වශයෙන් සතහනක එක පියවරක මුලැමැදාග සම්පූර්ණයෙන් දැකන ඒ දකින්න වෙලා තමයි සම්මතන අවස්ථාව වශයෙන් හොඳට විපස්සනා ඥාන පැත්තෙන් කල්පනා කරන්නේ. ඒකටයි මේ උපදෙස් දෙන්නේ දැක්කොත් අරමුණක් මුලැමැදාග වශයෙන් දකින්න කියලා. ඒ දැකීම තහවුරු වෙනකොට ඉතිර වෙනකොට තමයි සම්පූර්ණ අරමුණ කැටිති වශයෙන් නැත්නම් රිත්තක් වශයෙන් ගොන්නක් වශයෙන් යොද්දක් වශයෙන් කන්දක් වශයෙන් දැක ගන්න. එහෙම දැක්කා නම් ඒ පුද්ගලයා මුලමදාග දැක්කා නම් ඒ පුද්ගලයාට පේනවා මේ මේ සිද්ධිය බලනකොට වෙනදා ප්‍රශ්න කියලා කියන එකේ පෙරහැරක වැඩ. වෙනද ප්‍රසාද කියන එකේ පෙරහැරක වැඩ තියෙනවා. පයක් වසෝණක් කිව්වම පුදුමාකාර වැඩ කොටසක් තියෙනවා. සම්පූර්ණ වැඩ කොටස දකින්න කවවම කවදාකවත් කල්පනා කරගන්න. කවම කවදාකවත් හිත හිත බෑ. කවම කවදාකවත් ඉස්සර පස්සර වෙලා බෑ. හරියට මරණත් එක්ක යනවා. ආනී සම්මතයට එනකොට හරියට කියනවා සමත ධ්‍යා සමත භාවනාක බලනකොට තමයි ඥානෙට සමවදිනවා. මේකදී මේ කලාප වශයෙන් දැකීම කොච්චර දුරට යෝගාවචරයේ හික්වදිනවද කියනවනම් බණාල හොඳ වෙතු යෝගාවචරයකුත් නම් ඒ පැහැදිලිවම කල්පනා වෙනවා මේ භාවනා කරපු නිසා මොළ මෙදාග දැක්කා නෙවෙයි හැමදාම මේක තිබුණා. ඊයේත් එහෙමම තමයි සිද්ධ වුනේ. නමුත් ඊයේ මෙච්චර ඉවසිල්ලෙන් බැලුවේ නැහැ. මෙච්චර සාංශුද්ධෙන් බැලුවේ නැහැ. මෙච්චර සතියෙන් සමාධියෙන් බැලුවේ නැහැ. හෙටත් මේක සතියෙන් සමාධියෙන් බැලුවත් නැතත් මේක මෙහෙමමයි කියලා අතීතයට මෙහෙමනම් අනාගතයට මෙහෙමනම් කියලා වර්තමානයේ සාක්ෂි කරගෙන අච්චර මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා ගණන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකට කියනවා අන්වය ඥාන කියලා. අනුමාන ඥාන කියලා කියනවා. මූලික වශයෙන් වර්තමාන වශයෙන් ඒ ඒ සිද්ධිය දැනීම කියන පච්චක්ක ඥාන. ප්‍රත්‍යක්ෂ ඥාන. පත්‍ය අක්ඛ කියලා කියන්නේ අක්ඛ අක්ඛ කියලා කියන්නේ ඇහැට. ප්‍රත්‍යක්ෂ කියන්නේ ඇස් පිටි පිට. වර්තමාන. අස්පනා පිට කියලත් මේකට කියනවා. අස්පනා පිට අපි දකින දේ ඊයේ මේක කොහොම වෙන්නද හෙට මේක කොහොම වෙන්නද කියලා කල්පනා බැලීම තමයි අන්වේ ඥාන වෙන්නේ. අනුමාන ඥාන. ඒ වගේම තමයි Taman ඉස්සරහ ඉඳගෙන භාවනා කරන කෙනා සමාහට හොඳටම නිදි. එතෙන් ඒ පුද්ගලයාට ඉස්ස ඉස්මක් නැති විදිහට කුලප් වෙලා එහාට නැවෙනවා මෙහාට නැවෙනවා නුරුස්නා ගතිය වල ඉන්නේ. එනතන අපි අපි වගේ හොඳට භාවනා කරමින් ඉන්න කොයි තත්ත්වක හිටියත් ඒ පුද්ගලයා අතුලත් සම්මත දකීමක් තියෙනවා නේද? ඕකෙමත් මේ විදිහට මුලමදාග තියෙනවා. දකින්න පුළුවන් නොදකින්න පුළුවන් ඒක තීන්දුව වෙන්නේ සතිය සමාධිය සම්මත. අජත්තවාදීනුත් මෙහෙම නම් බහිද්ධාවාදීනුත් මෙහෙමයි කියලා අර කුංචි ප්‍රත්‍යක්ෂයක් ඇති වෙච්ච ගමන් ඊට සාපේක්ෂව අන්වේ ඥාන රාශි රාශි පහළ වෙනවා. නමුත් මේ සෑම සිද්ධියක්ම හිත වෙන තාම ගොනුවක් තුල. රිත්තක් තුල, කැටිත්තක් තුල, රාශියක්. එක එක අංශවල තාම කැඩලා නැහැ. ඉතින් මෙතෙන් යනකොට මේ ඒ බුද්ධරට ලැබෙන මේ අන්වේ ඥාන නිසා ඒ බුද්ධරත් විශාල විචිකිච්ඡාවක් දුර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේක තුළ ජීවාත්මයක් පරමාත්මයක් නැති බව දක්වා දිට්ඨිය මුකක් පොත්තල්ලා. මේ දේ කරන්න නම් දන් දීලා සිල් රැකලා මාදි. දුතාංග රැකලා මාදි. හරියටම අරමුණු මතුවෙනකොටම ඒ කෙරේ විහිදුවපු සතියක් අවශ්‍යයි. ඊගාව චිත්තක්ෂණයට එනකොටම ඒ කරා විහිදුවන තරම් වීර්යයක් අවශ්‍යයි. ඒ නිසා දල්වාගත් වීර්යයකුත් හරියට යොමාගත් සතියකුත් බලාන ඉඳ ඉඳ ඉඳ මේ කියන විනිවිදීම චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා සිත් වෙන පටන් අර ගන්නකොට අරමුණයි සිතයි දෙක කිටි කිටිය තද කොච්චර තද වෙනවද කියනවනම් අරමුණට හිත බැසගත්තා අපි කල්කැලලා වස්තුකටකට දාපුවාම දාපු තැනම කිසි පොළා බැනීමක් නැතුව පොළොවට ගිලා බහින්න කොහොමද වතුරට ගිලා බහින්න කොහොමද ආන්නේ වගේ තමයි අරමුණ එන එන අරමුණට පැන පැන එතන එතන ගිලා බහින්න පටන් ඒ නිසා මේ පත්‍යපරිඥා ඥාන මට්ටම දැන කොට උනත් සඳහන් කරන මේ බුද්ධල චුල්ලසෝතාපන්න බුද්ධලේ සාසන ප්‍රතිෂ්ඨාව ලැබුවෝ ඒ தත්ත්වෙ පිළිවෙන්නේ නැත්නම් අපාගාමී වෙන්නේ නැති කුසලයක් වාටපත් වෙනවා. නමුත් මේ අන්තං තමයි මේ ජීවිතයේ හැකියාවයේ පෙන්වු කළ දුන්න විතරයි තාම දකින්න මුළු සංකීර්ණයම කලාප වශයෙන්. එක එකක් වෙන් කර දැක් ගැනීමේ ශක්තිය නේ. කලාකුලක් කැටිත්තක් වශයෙන් දකින්න මේ මැටි පොදියක් පොදියක් වශයෙන් දකින්න ඒතරීම එකවරක් විදියට දකින්න. හුස්ම ගැල්ල ඒක වැඩක් විදිහට දකින්න. මේක එක එක කෑල්ලක් වෙන් කර කර වෙන් කර කර දකින්න මේ தත්ත්වයට තියෙන දුකු ශ්‍රද්ධාවකින් තව ඉදිරියට යනකොට උද්‍යපේ ඥාන පත්ත මට්ටමට යනකොට අර කලාප කැටිටි ගොනු රාශි කිස්සල් කිස්සල්ලක් පිටුලා යනවා. එක එක එක එක වෙන වෙනම වැඩ කරනවා. එතකොට මේ පුද්ගලයාට බලන්නේ සහ බලන දෙයක් අතර මහා ලොකු වෙනසක් නැහැ බලන්නමයි බැලීම. බැලීම සහ බලන දේ අතර වෙනසක් නැත්නම් එකතම මේ වැඩේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා තුල කවදාකවත් නැති විදිහට ඕභාසයේද සතියද සමාධියේද උපේක්ෂාවද වීර්යයද සීමාන්තිකව පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔන්න කතාව පටන් මම වගේ කරන්න ඕන. හරියට අරමුණ එනකොට මෙනෙහි කරන්න ඕනේ. යංක බොලක් ටිකක් අඬ සීලා බෙදෙන පොඩක් කියමු කොහොමද යන්නේ භාවනා. මෙන්න මෙහෙම. ඉතින් පටන් අර ගන්නවා. අර වීඩියෝ වල රොට් එක ආපු බූරුව කෑ ගහන්න පටන් අරගත්ත තිබුණේ. අර අස්වැන්න තලපු මිදි ටික අන්න වගේ මේ රොට් එක ආපු ලෙල්ල කාපු ඇටලෙව කන කට්ටිය ඉතින් කෑ ගහන්න පටන්. ඒකම භාවනාවේ බාධාවට හේතුව. මේක භාවනා මධ්‍යස්ථාන දින පැතිරෙන ලෙඩක්. ඒක දැන් ටිකක් නගරයටත් ගිහිල්ලා අතන මෙතනත් කතාව පටන් අර ගන්නවා. භාවනා කරන්න පටන් ගන්න පොඩ්ඩක් පය පෑගිච්ච ගම ඉතින් ඉඳලා ඉවරයි. මොකද ඒ ඇත්ත කතාව. මොකද ඒ වෙනකොට එයා කලාප වශයෙන් යම් ප්‍රමාණයකට දක්ෂතාවයක් මතුවෙලා තියෙනවා. නමුත් ඒ දක්ෂතාවයේ වහගෙන ඉවසීමෙන් කටයුතු කරන්න නම් දක්ෂ ගෞරවයක් කරගන්න. තමන්ගේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඇති වෙනා උපක්ලේශ නිසා ආයත ආත්ම දෘෂ්ටිය පාවෙනවා. අර ජීවාත්මයේ පරමාත්මේ නැහැ කියන විදිහට කලාව වශයෙන් තේරුම් ගත්ත කෙනා මේ අනුන්ට බණ කියන්නේ යෑම. ගෙවල් වලට ලියුම් ලියන්නේ යෑම. එහෙම නැත්නම් කියා කාණ්ඩේ යෑමෙන් ආයසරයක් අර සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය පුදුමාකාරට වැඩෙන්න පටන් ගන්නවා. හරි භයානකයි ඒක. ඒ නිසා දුවට අවවාද කරගන්න ඕනේ. මේ කලාප වශයෙන් තාම දැකලා තියෙන මේක අමුතු වශයෙන් දකින්න මේ විදිහට උදේ අපේ වශයෙන් දකිනකොට සම්පූර්ණ හිත දිනචරියාව හදවන්න. අමතරව සම්පූර්ණයෙන්ම අයින් කරලා පිළිසිදුවට තමන් කරන දේ දැකලා ඒක ලියාන කමටහන් සුද්ධ කරනවා හැර ආවත් කියාපාන්න යනවා. කියාපාන්න යෑමෙන්ම ඒ පුද්ගලයා මේ ධර්මයට අගෞරවයක් කරනවා වෙන තමන්ගේ ඒ සති සමායි ධර්ම දුර්වල කරගන්න විශේෂයෙන්ම මේ කතා කරන අත්ත් සංඥාව ආයෙ වඩන. අනත්ත් සංඥාව වැඩි වෙන එක දුර්වල කරගන්න. අන්න එහෙම කරන්නේ නැතුව විකටම උද්‍යප්පේ ඥානෙට හිත ගියා නම් එතන ඉතින් ගිනි කෙලි සංදර්ශන තමයි. පුදුමාකාර විදිහට ඒකම විශාල වශයෙන් පුළුල් කිරේ පෙන්වන්න පටන් ගන්නවා. ඒ කිරේ පෙන්වනකොට ඇතිවීම නැතිවීම දෙක. ශීඝ්‍ර වශයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඒ කාර්යයට අර මේ විපස්සනා ආරම්භක ඥාන වගේ ටික ටික ටික ටික ඒවා ගොඩ ගැහින්න පටන් ගන්නවා. ආන්නෙම ගොඩ ගැහිගෙන එනකොට යෝගාවචරය ඒ වේගය, ඒ ගැම්ම, ඒ ජවය කඩා ගන්න තුගිය අර පච්චේ පරිකා ඥානෙ වලදී ඇතිවීම පක්ෂයේ අඳුරු වෙලා නැතිවීම පක්ෂේ ඉගුලන්න පටන් ගන්නවා. වේග වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්ද ගියාට පස්සේ නම් මේ යත්තා වූ අපනිහිත භාවය. නැත්තම් සුඛයක් සුභයක් මේ නෑ. ඒ තියෙනම බිඳි බිඳි යෑමමයි අසරණකමමයි අනාත්ම ගතියමයි කියලා එහි යත්තා වූ අනික් කර තමා විසින් අවබෝධ කරගත යුතු කොටස් පේන්න පටන් අර ගන්නවා. අන්න එතෙන් ගියාට පස්සේ තමයි අපි අර මුලින්ම සඳහන් කරුවා කියලා සුත්තු විපාතේ සඳහන් කරලා තියෙන විදිහට ද්වේදානුපත්තන සූත්‍රය සඳහන් කරන විදිහට යන්නි යන්නි සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රක්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේවනසාය ඉදං සච්ඡන්ති උපනිච්ඡායිතං විදමරියාණං ඒතං මුසා මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත දිව්‍ය සමාන බ්‍රාහ්මණ සහිත දෙවිමිනුන් සහිත මේ ලෝකේ යමක් මෙන්න මේක සත්‍යයි කියලා කිව්වනම් ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. මෙන්න මේක යතමරියාණන් හේතං මුසාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුද්ධිත්තං අයං ඒකානු කස්සනා. ඒ යථායේ ආර්යයන් වහන්සේලා මේක ඇත්ත ඇති හැටි යථා භූතෝ දැක්කා මේක එක අනුපස්සනාවක් වත්තා. මේ ලෝකේ පැවැත්මක් කියලා දෙයක් අපි හිතන්නේ කියනවා ඒ කියන්නේ පතිත්තාවක් එහෙම දෙයක් නැහැ. තියෙන බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක්. ඒකත් හොඳට ඇහක් පිට ඇහක් කියලා බලනකොට ඒකෙත් වඩා ප්‍රකට වෙන්නේ විද්‍යාවන් තමයි. ළමක් ලෝකේ සත්‍ය දෙවිය මිනිසුන් සහිත. මේ දෙවියන්වත් මේක මෙච්චරයි. ඒක දෙවියන්ට යදලා වැඩක් නැහැ මෙතන. දෙවියන්වත් ඇත්ත වශයෙන් මේක දැක ගන්නත් බෑ. ඒකත් එකක් මනුස්ස ලෝකෙට එන්න වෙනවා. මේක හරියට දැක ගන්න. නිසා මේක ස්වර්ගයක්. මේ ඉන්න තැන. මොකද මේක ඉඳගෙන දෙයයන් දෙයකින්ද හෝ එහෙම නැත්නම් මේක උනාට පස්සේ අනේ මම නැති වුණා අසරුණා කියලා කොපියක් දෙක ගහගන්නවත් හෝ ගියොත් අනිත්‍යානුපස්සන දුක්ඛානුපස්සන බේරෙන්න පුළුවන්. ඒක යම් කිසි ප්‍රතිස්ථාවක් තියෙනවා. අනත්තානුපස්සනාට ගැන කලුසුතු වෙනසක් ඇති. ඒ වගේම තමයි ඒ සූත්‍රයේ මේ කොටසින් කරුවචනන්දේ සඳහන් කරනවා යන්නි සදේවකස්ස ලෝකස්ස සබාතකස්ස සබ්බක්මකස්ස සස්සමන ප්‍රාඥියා පජාය තදේ මනුස්සාය ඉදං මුසාති උපනිජ්ජායිතං ඉදමරියාණං ඒතං සත්‍යං මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව ප්‍රාක්‍මන ප්‍රජාව සහිත දේව මනුස්ස ලෝකේ යමක් බොරුවක් කියලා කිව්වනම් හරියන්න ඕනේ ඒක ඇත්ත. ඒතං සත්තංති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං. ඒ හරියන්න ඕනේ ඒක ඇත්ත ඇති හැටි මොහොතේට දැකලා තියෙනවා. ඒකත් එක අනුපස්සන. ආනි අනුපස්සනාවෙ ඉන්න නම් ඒ භංග ඥාන භය ඥාන යනකොට ඒකින භංග ස්වરૂපේ ඉච්ඡා භංග ස්වરૂපේ භය ස්වરૂපේ ඒ හැටිම මෙහෙ කරන්නේ අම්මා තාත්තා කියපු තාලෙට නෙවෙයි සම්මස්ථානාචාර්යවරු කියපු තාලෙට Taman කලින් හිතාගත්තු තාලෙට නෙවෙයි එනේන තාලෙට ආනේ මෙහෙ කරන්න පටන් ගත්තොත් තමයි මේ නිත්‍ය සංඥා වශයෙන් තිබුණ එක නිත්‍ය චිත්ත වට්ටමට තමන්ගේම ශක්තියෙන් අනිත් පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ අන්න එතනදී ආනේ විදිහට ඒක පෙන්නට පස්සේ ඒ කියන්නේ ওই කියන සංවේදනා බයිස්පත්තාඥාන දීපිදා ඥාන පෙන්නට පස්සේ ඒ පුද්ගලයාට මිදෙනු කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්ත ඇති වෙන්නේ විචතර කාලේ එකතු කරගත්ත දේවල් වලින් මිදීම පමණයි. ඒනත වෙනම මිදෙන්න දෙයක් ලෝකේ නැහැ. කැටි ගැහෙන දෙයක් මේකේ තිබිලා නැහැ. කොහොමදත් නැහැ. අපි මෙතෙක් කල් එකතු කරගෙන හිටියා නම් යම් කිසි දෙයක් ඒක බය පිටේයි. ඒක අපේ පටුගම ලක්ෂණ ලක්ෂණයක් වශයෙන් හිතෙනවා. ඒක අපේ බංකොලොත් භාවයේ දක්වන ලක්ෂණයක් වාට හිතෙනවා. ඒ දැඩිව අල්ලාගත්ත ප්‍රදේශයට දැටුම් විදා ගැනීමේ මොදා ඇලීමේ ශක්තිය කැමැත්ත පහළ ඒක යොර්මාල පස්සේ තමයි හිත යන්න ආකාරයකට හෝ මතුවෙන මතුවෙන ඕන සංස්කාරයක් වේ උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. ඉස්සර අපේ සංස්කාර සහ අනුන්ගේ සංස්කාර කියලා දෙකක් තියෙනවා. අච්චත්ත බයිද. ඉතින් අපේ සංස්කාරන්ට අපි බදා ගන්නවා අනුගේ සංස්කාර වලට අතාරිනවා. මේ විදිහට උද්‍යප්පේ ඥාන භංග ඥාන භය ඥාන ආදී ඥාන පස් කෙරුවට පස්සේ සංස්කාර කියන සංස්කාර මගේ උඹේ වේදිලක් නැහැ ඒ සියල්ලම පොදුවේ සියල්ලම සංස්කාර කියලා ඒකේ උපේක්ෂා වෙන්දන මේ තාකල් අපි හිතාගත්ත ක්‍රම මඤ්ඤිත ඒ කියන්නේ මඤ්ඤිත කියලා කියන්නේ සම්පූර්ණ චිත්‍රය නොදැකීම නිසා ඌන පූර්ණයේ පිණිස අපි හිතාගත්ත දේවල් තේරම මේ ලෝකයට සත්‍ය වුණාට කාර්යයක් පොදුවේ ලෝකයට බොරු වුණාට ආර්ය ලෝකෙට සත්‍යයි. එනිසා පීඩා විතක්ක සූත්‍රය සඳහන් කරනවා අනත්තනි අත්තමානානි පස්ස ලෝකං සදේවකං. අනේ මේ ආත්ම දෙයක්. අනේ මේ අනාත්ම දෙයක් ආත්ම වශයෙන් අරගෙන සලකනවා මේ ලෝකයේ දෙත බලව. නිමිත්තං නාම රූපස්මෙන් ඉදං සච්ඡත්ති මං ඉදං සච්ඡන්ති මඤ්ඤති මේ නාම රූප දෙකේ ගිලගෙන බහගෙන අනේ මේක ඇත්තයි කියලා කල්පනා කරන හැටි ඒ යෝගාවචරයට හෝ ඒ යෝග தත්වය තාත්‍ය කරගත් ආර්යයන් වහන්සේට දෙන්නේ නත්තනි අත්තමානානී පසලෝකං සදේවකං මේ අනාත්ම උදේ ආත්මය වශයෙන් බදාගෙන මේ දඟන ලෝකෙ දිහා බලව. නිමිත්තං නාම රූපස්මි ඉදං සච්ඡන්ති මන්නති. මේ නාම රූප දෙකේ ගැලීගෙන ඒකම රකින්න වරයෙන් ඒක සත්‍යයි මඤ්ඤණා කරත් මඤ්ඤණා කරන්නේ මොකටද? ඒ මුලමැද දෙක ඇති හැටියෙන් දැකගන්න නිසා. මුලයි මැදයි දෙක දැක්කට අග ඇති හැටියෙන් දැක්ක නැත්නම් දැකපු නැති කොටස අපි හිතා ගන්න. අනේ හිතාගෙන මොකද කියනවා මඤ්ඤණා කියලා. ඒකට කියනවා අදහන වශයෙන් ඒ කුත්‍යානන් වහන්සේ ඒ සංමම ඒතෝහමස්මි ඒසෝ මේ අත්ථා. මේ මම මේ මම වෙමි. මේ මගේ ආත්මිකය අර නොදැක්ක කොටස පැලස්තරාගන්න. ඊට පස්සේ අලාවත්ත පැලස්තරේ රකින්නේ ලෝකේ කරන්න තියෙන මායාවල් බොරු නිසා තේරම වෙනවා ඒ දසා කුසල් කායික වාචික මානසික තේරම අර අපි අලෝභ පැලස්තරේ රකින්න කරන වැඩක් එහෙම නැතුව ඒක ඒක වශයෙන් නඩත්තුවට අපෙන් කිසිම අවශ්‍යතාවයක් නැහැ අපි නඩත්තු නඩු ගෙවිය යුතු නැහැ මොකද අපේ එක්ක එක විවාහයක් තිබිලා නැහැ නමුත් ඒ සම්පූර්ණ දැකම නැති නිසා අපි මඤ්ඤණා කරනවා අතීතනාගත වර්තමාන වශයෙන් මම වශයෙන් ඒකන සෑම මඤ්ඤිතයක්ම දරුවචනසේ පෙන්නනවා සෑම මඤ්ඤිනාවක්ම රෝගයක් සෑම මඤ්ඤිනාවක්ම කම්පිතයක් චලිතයක් ප්‍රපංචිතයක් මානේ ඒක රෝගයක් කියලා කියන්නේ කරන කියලා. ඒ රෝග ලක්ෂණ වල අවසාන දැක්කනම් එතන රෝගයක් නැහැ. රෝගේ මැදට එනකොට අර විශේෂඥ හම් වෙන්න ඕනේ මේ පැත්ත කරන්න ඕනේ අර කරන්න ඕනේ කියලා අර තදගත කම්පන ගතිය චංචල ප්‍රපංචිත ගතිය පෙන්වන රෝග ලක්ෂණ එන්නේ ඒ වගේ තමයි සම්පූර්ණ සංසිද්ධිය දක්වන නැති කෙනා කවදාකවත් දැක්කේ නැහැ කියන්නේ අය අතින් කැලක් දාලා නැමම දැක්කා කියලා. අර අතින් දාපු කැලකින් රකින්න වෙනවා. මුලමදාග දැක්කා නම් ඒ රකින්න දෙයක් නැහැ. ඒක අපෙන් කිසිසේත්ම නඩත්තු කරන්න දෙයක් இல்லන්නේ නැහැ. උදේ ඉර නගිනකොට අපිට ගිහිල්ලා ඒකට සේවා කරන්න දෙයක් නැහැ. ඒක නගිනවමයි. ඉර ආකාශපතේ දිගේ ගමන් කරනකොට ඒකට පාර අතු ගාලා දෙන්න කවුරක්වත් යන්න ඕන එක යනවාමයි. ඒක හැන්දාවට අස්තේට යනවාමයි. ඒ කියන ප්‍රධානම විශ්වගත සංගීතය රීත වෙනවා නම් ඉතුරු ටික මේ මම නැත්තම් මේක කරන්න බැරි වෙයි. මම නැත්තම් මේක නැති වෙයි, බැරි වෙයි කියලා අපිම අපි විශ්ින් පාට බෝල්ටොත් දාගෙන අපි රජ වෙනවා, අපි සිටු වෙනවා, අපි ඇමති වෙනවා, අපි ඉස්ත්‍රි වෙනවා, අපි පුරුෂ වෙනවා, ගෘහමූලික වෙනවා, නායකකම් ගන්නවා, නානා ප්‍රතිවල් ගත්තාම ගත්ත දවසේ ඉඳලා අඩේ ආපේ තියෙනකම් ඔය රේඩියෝ ටෙලිවිෂන් ටෙලිෆෝන් මොනවා දෙයක් අතක්ක දූවිලි පෑන්න රකින්න බදු ගියම මොකක්ද ඔය? ගත්ත දවසේ ඉඳලා කියවන්නේ. ගත්ත දවසේ ඉඳලා දූවිලි පෑන්න. ගත්ත දවසේ ඉඳලා නඩත්තු කරනවා. ඒක නිසා මේ ගාථාය බොහෝම ලස්සන සඳහන් කරනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත්වා. අපි මේ කඩේ තාක් වේ තියෙන දෙයක් මේකට මම සල්ලි කියලා ගත්තා කියලා. ඒක මඤ්ඤනා කරන්න ගත්ත වෙලේ ඉඳලා. ඒකට එතන ඉඳලා මේක අනිත්‍යට ලක් කරනවා. කඩේ තාක් වේ තියෙදි බලලාවට කවදාකවත් ඒක අනිත්‍ය නෑ. හෙට යනකොටත් ඒක එතන. ඊතර කෙනාවොත් ගත්ත බඩුවේ ඉලක්කය යේන යේනයි මඤ්ඤති තතෝ තන්නෝ කියන්නේ. එනිසා අපි ගලක් දිහා පැත්තකට බලන්න හිටියා නම් උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න හිටියත් ළඟ ගලක් අපි නොතෙමි. නමුත් අපි ඇඟිල්ලක් ගවොත් මොකද වෙන්නේ? කකුල දික් කරොත් මොකද වෙන්නේ? ළඟ කම්පන චංචල වෙයි කකුල තෙමි. කකුල නොදමයින දාකල් ළඟ ගලයි අපි වෙන්නේ සිටි. ඒක තමයි යේන යේනයි මඤ්ඤති තතෝ තන්නෝ කියන්නේ. මේක කියලා දෙන්නේ ගියොත් අතීතයෙන් ඉඳන් කතා කරන්නේ ඒ තරමටම කේන්තියම කරා. අර කෝල්ල බබත් ඒකම දෙල්ලම තානා. අතින් ගැවුණා අත ඇලවෙයි. පයින් ගැවුණා පය ඇලවෙයි. කකුලෙන් ගැවුණා කකුල ඇලවෙනවා පහම ඇලුනාට පස්සේ ඉවරයි. ඒක නිසා මේ ලස්සනට පවතින ලෝකේ අපි ඉපදිච්ච කාලේ පුංචි කාලේ හරිම සුන්දරයි ලෝකේ කිසි දෙයකට අපි ඇඟිලි ගැහුවේ නැහැ. ඒකෙන් තියානවද වුණා ආලෝකුණ ඇඳාට අන්ධකාර වුණා ගියා. දැන් නෑ. දැන් අපි හිතනවා අපි කෙරුමේ අපිටත් අදිස්ථානියමක් කරන්න පුළුවන්. අපි මේක ඉන්නවා මොනවද කරන්න ඕනේ මොන කරන්නේ. කෙරපු දවසේ ඉඳලාම කොළඹපත් කරේලා වගේ තමයි. අනේ දාමි අවුරුදු 2500 ගානක ඉස්සෙල්ලා සඳහන් කරන දේ අනත්තනියත් මානානී සපස්සලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්තං මඤ්ඤති යේන යේනයි මඤ්ඤති තතෝ සංහෝති අඤ්ඤතා සංහිත මුසාවಂತಿ යහිච්ච මෝස ධම්මං කරා. ඔහුට ඒක එතන ඉඳලම කරදර කරන්න බැහැ. මේක සම්පූර්ණ මෝහයක් කියලා. අමෝගංග අමෝග ධම්මං නිබ්බාණං තදරියා සච්චතෝ විදු. අන්න ඒ වගේ මෝහයක් ඇඟිලි ගැසීමක් වෙන දේ වෙන්දරලා බලන සිටීමක් කියනවා මේ අමෝග ධර්මයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක අරියන් වහන්සේලා සත්‍ය වශයෙන් දකලා තියෙනවා. ආනේ සම්සත්‍යාදි සමයා තේසං නිච්ඡාතෝ පරිනිබ්බුතා අපි යන දෙයට යන්නදලා කරබනින් එකයි අනත්ත් සංඥාවෙන් අපි හඳුනන ලොකු බලය. අත් සංඥාව ගත්තොත් සිංහලෙන් කියන දේ ඇඟිලි ගැටි. ඇඟිලි ගැහුවොත් ඇඟිල්ල වදිනවා. ඇඟිල්ල වදිනොත් උංගා. මේ හිතෙන් කරන ඇඟිලි ගැහිර තමයි මඤ්ඤණා කියලා කියන්නේ. මඤ්ඤණී කියලා කියන්නේ රෝගයක්, මඤ්ඤණා කරන කියන්නේ කම්පිතයක්, චලිතයක්, විකම්පිතයක්, ප්‍රපංචිතයක්. සෑම ප්‍රපංචයක්ම ඊගාට චේතනා වෙලා කර්ම බාටපත් වෙනවා මූල කර්මස්ථානයේ දිගේ බලාන ඉන්නකොට මේ මූල කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම මේ ඇතුළෙන් පිටින් දෙකේ වෙනස නැතුව එවනදා පින්දීන හැකීමේ දෙකේ වෙනස නැතුව වම තැබීම දකුණ තැබීම වෙනස නැතුව කියන්නේ වෙනස නැති වෙන තෙක් ඇති තැන ඉඳලා නැති වෙන තෙක් දුර සතියෙන් සමාධියෙන් බලන්න හිටියොත් ඒ යෝග අවතරයට තේරෙන පටන් අර ගන්නවා ඒ ඇතිවීම පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රස්වාස ආදී මරියාදාවන් ඒ වගේ වෙනස්කම් ඒ වගේ සීමා කැඩිලා යනකොටම හිත සහ අරමුණ කියන සීමාවක් කඩලා හිත ඒකට අරමුණට බැසගත්තාසේ හිටිනවා ඒ ඒ විපස්සනාට බැස ගැනීම හොඳ සීයෙන් බුද්ධියෙන් මාරු කරගත්තොත් පරමාර්ථ වශයෙන් නැවත ආ සංකීර්ණීමේ ඇකලීමේ ලාංඡනය ආදිපේ මේක දකින්නකොට අනිකොත් අරමුණු තෝරන තරම් අතර වටේ ඉඳගෙන විවිධ භූත ලක්ෂණ පාන. මේ කොහොම තියෙද අර මෝර කල්පනාස්ථාන කිගේම යන්න යන්න යන්න යන්න මේන මේ කියන විදිහේ අරමුණේ ගෙවා දැමීම සිද්ධ වෙනවා. මේ ගෙවා දමන්නේ ওই ණයට ගත්ත ණයක් තමයි. මේ මෝස ධර්මයේ ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න ගන්නකොට තමයි ඔය පාළු ගතිය, කම්මැලි ගතිය, පාවෙන ගතිය එන්නේ. ඒ මොකද ලෝකයා මෙතෙක් කල් ඇත්තයි කියපු දේ දැන් තමයි බොරු කියන සිත් ලෝකයා මෙතෙක් කල බොරුවයි කියපු දේ දැන් ඇත්තයි කියන්නේ. සෑම වස්තුවක්ම ඇවිල්ලා තියෙන්නේ අවස්තුවක. සෑම අවස්තුවකින්ම වස්තුවක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා මේ සෑම දෙයක්ම අන්තිමට ගිහිලා ගිහිලා කෙලවර වෙන්නේ ශූන්‍යතාවය. මොනවෙන්ද ශූන්‍ය වෙන්නේ? මේකේ නිවාසී මේ වාසික කෙනෙක් නෑ. මෙතෙක් කල නම් හිටියා. දැන් නෑ. මේකේ අධිඨායකයෙක් හිටියා දැන් නෑ. මේකේ විඳින්නෙක් වේදකයෙක් හිටියා දැන් නෑ. මේකේ කාරකයෙක් හිටියා දැන් නෑ. ඒ නිසා සාමි කාරක වේදක අධිඨායක தත්ත්වයෙන් පටන් ගත්ත යෝගාවචරය එහෙම දෙයක් නෑ. මේක ශූන්‍යයි කියලා යනකොට තමයි ඒ පහළ ගතිය බය ගතිය ඉතින්නේ මේකයි කියන්නේ පටන් ගන්නකොටම ශුන්‍යාකාරගතෝ ආනං අනඤ්‍යගතෝ ආනං දුක්ඛමූලගතෝ ආනං ඒකට ලෑස්ති. ඊගාඩ මේක පරතෝ වශයෙන් බලනකොට තමන්ගේ වශයේ පවත්තන්න බෑ අවසවත්තන ගතිය කියනවා. කිව්වට හිතින්නේ මේක ලෙඩ රෝග නොවේවා කිව්වට නතර වෙන්නේ නෑ. ආන්නේ දෙක බලනකොට තේරෙනවා මේක කොහොමඩක්වත් මේකේ තමන්ගේ කියා ගන්න දෙයක් නෑ. හැබැයි මේක නෑ කියනත් බෑ පරතෝ තියෙනවා. අපි උච්චේත දිට්ඨියකට යන්න හදනව නෙවෙයි. තියෙනවා. නමුත් ඒකට අපි ඇඟිලි නොකසන් නොකසන් ඒක බොහෝම ලස්සනට ගන්න පටන් ගන්නවා. අපි අපිට උගන්වන්නේ මොකද්ද? විකතෝම කිසිම වෙලාවක ඇඟිලි නොකසා ඉන්න එපා. ඕකට හරි ඇඟිල්ල ගහන්න උගන්වලා තියෙනවා. ඉතින් ඇඟිල්ල ගහන්න ගහන්න සම්පිතියක්, චලිතයක්, රෝගයක්, ප්‍රපංචිතයක්, මානයක් ඇති වෙනවා. ඒ පැත්තකට වෙලා නිකන් හිටපන් කියන එක මුල තිබෑ. මුලදී හොඳටම අරමුණත් එක්ක උරුප්පු වෙන්න ඕන, අරමුණත් එක්ක වෙන කරනවා, අරමුණත් එක්ක යන්න ඕන. ප්‍රතිපත්ත සතිය සමාධිය යුක්ත මේ ගෙවා දමන තැනට එනවා නම් අනසාර අනත් සංඥාව ඇති කරගත්ත කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. ලෑස්ති වෙලා ගියොත් නැත්නම් බුදුබණ අහලා බුදුහාමුදුරු කියන හදන දේ ලෑස්තිලා ගියොත් භාවනා නම් ප්‍රතිඵල නොදී කවදාකවත් හරි අනිවාර්යෙන් භාවනා ප්‍රතිඵල දෙනවා නමුත් යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිඵලයද නැද්ද කියන එක ප්‍රශ්න. බලාපොරොත්තු වෙන්නේ නිත්‍ය සුත සුබ අට්ඨපත්‍යක් නම් ඉදිරිපත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ තත්‍යක් නම් බලාපොරොත්තු වෙන්නීමක් වෙන්නේ වෙනවනේ. මේකට උත්තරේ දෙන්නේ මේ බලාපොරොත්තු සුන්වීම වෙනකොට බලාපොරොත්තු සුන්වීමක් විදිහට මෙනෙහි කරන්නේ. ඒක තමයි මේ ආත්මනත් සංඥාව කල්ලාතු දීලා තියෙන්නේ. භවණ ආඥා මෙතෙන් එනවා. එතෙන් එනකොට පපුව වතුර ගා ගන්න එපා, ඩන්න එපා කොට දාපු කැප් දාවිත් වගේ අත් දෙක පොළවේ ගහන්න. අත් දෙක පපුවේ ගන්න. මේක එනවා. මේකට ලෑස්තිලා යන්න ඕන. ඒ ලෑස්තිලා ගියාම අපිට හම්බෙන දේ මොකද? කිසිසේත්ම නඩත්තු කර යුතු නැති. ඒක විසි මේකට යන අමෝස ධම්මං නිබ්බාණං සතතියා අසච්ඡතෝ විදු මෝහයක් නැති නඩත්තු කළ යුතු නැති මේ අමෝස ධර්මයේ ඉදිරිපත් මේක සත්‍ය වශයෙන් යෝ ආර්යයන් වහන්සේලා විඳලා කියනවා සාක්ෂාත් කළා කියනවා ඒ තමයි මේ සත්‍යාபிසපය අනිච්ඡාතෝ පරිනිබ්බුතා මෙන්න මේ සත්‍යාபிසමයට නිවනට යන්න නම් අනත්ත් සංඥාවේ ඈත්තේ නැත්නම් ඒ පුත්‍රයාට විශාල ඉච්ඡාවක් යම් ආකාරයකට ඒ පුද්ගලයා අනත්ත් සංඥා වඩාගෙන මේ එන ක්‍රමයේ හරි මම එන්නේ එන්නේ එන්නේ මේක තියෙන <clears throat> ගොරෝසු කම්පන චංචල ඒ කම්පිත චංචල මනීත ගති නැති වෙලා ඕම සාගතාවයකටපත් වෙනවා මේක තමයි අනත්ත් සංඥාව කියලා යනවනේ ඒ පුද්ගලයාට ශූන්‍යතාව තුලින් ඒ කියන්නේ අපහිත ශූන්‍යත කියන විමුක්ත වලින් ශූන්‍යත විමුක්තයෙන් අනික්කමක් තියෙනවා ඒ කියන්නේ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා තුළින් ගියොත් ඒ ඒ අදාළ විමුක්ත තියෙනවා. මේ අනත් සංඥා ඉදිරිපත් කරන යන එකනට ඉදිරිපත් වෙන්නේ මේ ශුන්‍යත විමුක්තය. ඒ විමුක්තිය ආවට පස්සේ උඩ තේරෙන්න පටන් අර ගන්නවා මේවත් එක ගැටෙන්න හැපෙන්න කම්පන චංචල මන්නික කරන්න කරන්න අවුලයි. ඒවා පින් කරගෙන පැත්තකට දාලා ඉන්න ඉන්න පරතෝ සංකල්පේ මේ දේවල් මේ දේවල් විසින් කරගෙන යන්න පටන් ගන්නවා. ඒතකොට Tamanට Taman කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ ශුන්‍යතාවය ලෝකයා මෙතෙක් ඇත්තයි කියන උදේ බොරු බවයි. ලෝකයේ මෙතෙක් බොරුවයි කියපු දේ ඇත්ත බව ආර්යයන් වහන්සේලාගෙන් සාක්ෂාත් කරා. ඒකට මට හේතු නෙවෙයි භාවනා කරනකම මේ පවස්තාවන අපෝ අත්ත් සංඥාවයි කියලා අර අත්ත් සංඥාව සාක්ෂාත් කරන එක. අභිධම තත්වයකට පත් වෙනවා. ඉතින් මේක පළවෙනි වතාවට සිදුවීම තමයි ඒ ගෝත්‍ර භුඥාණී ඇති වෙච්ච පුත් අවස්ථාවේදී මේ ශුන්‍යතාවය දැක්කාන ශුන්‍යදී දැක්කන ඒ පුද්ගලයාට මානක ප්‍රඥාන සාක්ෂාත් වෙනවා කියන එක තමයි පොතේ සඳහන්. ඉතින් මේක මේක වැඩ පිළිවෙලින් තමයි සියලු දෙනාමත් බලාපොරොත්තු වේකනම් මේ බලාපොරොත්තු විශේෂ ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ නියත ධර්ම දේශනාව තුළින් සමාප්ත කරන්න බලාපොරොත්තු